තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාමත්ම ඊටාත්ම ගෞරවයෙන් අපි අද දවසේදී සතියේ අඟහරුවාදා දිනයන්හි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට එක්කාස් කරගන්නවා අද සවනට සිසිලස දහම් ප්‍රචාරක සේවා ඔස්සේ පවත්වන මේ සාකච්ඡාවට වැඩම කරනවා සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙන පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ අද දවසේදී ශාරීරික වශයෙන් එතරම් වන්දිනෝගී තත්වයක නොසිටියත් අප වෙනුවෙන්ම අප මේ ලෝක පුරා සිටිනා විවිධ නොයෙකුත් කල්යාණ මිතු මිත්‍රයන්ගේ ඒ ධර්ම දැනුම වැඩි කිරීමම ප්‍රමාණිත කරගෙන ඉතින් මහත් වූ අනුකම්පාවෙන් යුතුව අද දවසේ ධම්ම සභාව මණ්ඩපයේ වැඩම කර සිටිනවා. ඉතින් ඒ සියලු දෙනා වෙනුවෙන්ම ඔබ වහන්සේගේ දෙපා නමද වහන්සේට নমස්කාර කර සිටිනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ.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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සවන්ත සිසිලස සජීවි දහම් සාකච්ඡාවට සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ පින්වත් පිරිසට අද දවසේදී තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ උතුම් බුද්ධ වචනයක් පෙන්වා දෙන්න පැහැදිලි කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු දහම ප්‍රඥාව තියෙන කෙනාට අවබෝධ කරගන්න ප්‍රඥාව තියෙන කෙනාට අත්දකින්නට හැකි දහමක්. එතකොට මං ගිය සැරේ දේශනාවලිත් ඊට කලින් දේශනාවලිත් පැහැදිලි කරා බුදුරණවහන්සේ හැම මොහොතකම පෙන්වා දුන්නේ අපට මේ ලෝකයේ තුල සකස් වෙලා තියෙන දුක මේ දුක හැදෙන ආකාරය හොයන ක්‍රමයක්. දුක හැදෙන ආකාරය අපි හොයන්නේ නැතුව කවදාකවත් දුකින් නිදහස් වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ලෝකයේ සියලු දෙනාම උත්සාහ කරන්නේ ලැබිච්ච දුකින් අයින් වෙන්න ලැබිච්ච දුකින් පලා යන්නට. නමුත් තථාගතයන් වහන්සේගේ දහම තුල ප්‍රඥාව අවදි කරන විදිහට මේ දුක හැදෙන මගක් ඉස්මතු කරලා පෙන්නනවා. මේ දුක කියන්නේ මොකද්ද කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මේ දුක කියන්නේ ඇත්තටම සකස් වෙච්ච දෙයක්. මේ දුක කියන්නේ සංස්කාරයක්. මේ දුක සකස් වෙන වැඩපිළිවෙල තමයි පටිච්චසමුප්පාද න්‍යායය. එතකොට යම් කිසි කෙනෙක් දුක සකස් වෙන වැඩපිළිවෙල දැක්කනම් අන්න ඔහු දුක දුක් සමුදයක් දකිනවා දුක් නිරෝධයත් මගත් කියන මේ කාරණා හතරම ප්‍රඥා තුලින් ඔහුට අත්දකින්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නපු දහම පැති දෙකක් හැටියට විස්තර කරොත් ලෝකය කියලා කියන්නේ සංකතයත් ලෝකයෙන් නික්මවීම අසංකතයත්. එතකොට අසංකතය කියලා කියන්නේ නිර්වචන නිර්වචනය කරන්නේ නිවනට. එතකොට නිවන කියලා කියන්නේ ලෝකේ යම් කිසි සකස් වෙන දෙයක් ඇද්දී සියල්ලංගෙම ඉක්මවීම. එහෙම නැතුව නිවනට යම් කිසි නිර්වචනයක් දුන්නොත් ඒකත් නිර්වචනය සංකතයක්ම තමයි. ඒ නිසා තමයි බුදුරයන් වහන්සේ නිබ්බාන සූත්‍ර ආදී දේශනා හැම එකම ඉස්මතු කරන්නේ නිබ්බානය කියලා කියන තැනදී මේ ලෝකයේ තියෙන සංකතේ ඉක්මවීම නිවන බව ලෝකේ යම් විවහාරයක් ඇද්ද මේ සියල්ලක්ම ඉක්මවීම නිවන බව විස්තර කරනවා. ඒ විතරක් නෙමෙයි මේ පටිච්ච සමුප්පාදය කියන කාරණාව වටහා ගැනීම තුලින් තමා තුළ ගොඩනගෙන ආරෂ්ඨාංග මාර්ගය සංකතය. ඒකයි අලගද්දූපම සූත්‍රය ආශිසෝම සූත්‍රාදී තුල බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ පහුරකට උපමා කරලා ආරෂ්ඨාංග මාර්ගය මොකද ඒකත් සංකෘතයක් නිසා. එහෙනම් මේ සංකෘතය කියන කාරණාව අපි වටහා ගන්නට ඕනේ, තේරුම් ගන්නට ඕනේ. අද ගොඩක් වෙලාවට මේ සංකෘතය කියන කාරණාවත් නිවැරදිව වටහාගෙන නැහැ. යමෙක් සංකෘතය නිවැරදිව දැක්කනම් සංකතය දකිනකොට ඒ සංකතය මගේ සංකතය නේ දැන් අපට ලෝකයේ තුල ගෝචර වෙන සියලු දෙයක්ම අපි ගෝචර කරගන්නේ මගේ දෙයක් හැටියට මගේ දෙයක් හැටියට ගෝචර කරගන්නේ සංකතයේ සංකතයක් බව අත් නොදකින නිසා බුදුරණවහන්සේගේ දේශනාවක් තියෙනවා සංගිතනිකාය තුනේ ဒုတိ ය ආනන්ද සූත්‍රය මෙතනදී බුදුරණවහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා මෙන්න මේ කාරණාව පිළිබඳව ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේට වන්දනා කරලා එකත් පසක වැඩ සිටියට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බුදුරන් වහන්සේ අහනවා සචේතං ආනන්ද එවං පුච්චේයං කත්තමේසං ආවුසෝ ආනන්ද ධම්මානං උපාදෝ පඤ්ඤායිත් පඤ්ඤායිත් වයෝ පඤ්ඤායිත් තිතස්සඤ්ඤ තත්තං පඤ්ඤායිත්තං පඤ්ඤායිත්ත කතමේසං ධම්මානං උපාදෝ පඤ්ඤායිස්සති වයෝ පඤ්ඤායිස්සති තිතස්ස අනිසතම් පඤ්ඤායිස්සති කතමේ සම්ධම්මානං උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අනිසතම් පඤ්ඤායති එවං පුට්ඨෝ එවං ආනන්ද කිංති ව්‍යාකරිස්සති මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ඇහුවොත් කුමකද හට ගැනීමක් පැන උනේ කුමකද නැතිවීමක් පැන උනේ කුමකද පවතිනවා කියලා ගත්ත දේ වෙනස් වීම පැවැත්මක් සිදු උනේ අතීතයෙන් අහනවා ඊළඟට වර්තමාන අනාගතයෙන් අහනවා කුමකද හට ගැනීමක් පැනවෙන්නේ ඇතිවීමක් පැනවෙන්නේ ඒ වගේම තිතස්ස අඤ්‍ය තත්තං තිතස්ස කියන්නේ අයිතිකාරී අයිතියක් හැඟවෙන එක ඒ කියන්නේ පැවැත්ම කියන කාරණා පැවැත්මෙහි වෙනස් වීමක් පැනවෙන්නේ මොකකද ඒ වගේම වර්තමානයේ මේ තුනම ගැන ඇහුවොත් එහෙම ඔබ කොහොමද උත්තර දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරනවා සචේමම් බන්තේවම් පුච්චේයන් ස්වාමීනි මගෙන් ඔන්න ඔයගේ ප්‍රශ්න ටික ඇහුවොත් මොකද්ද මේ ඉපදීමක් පැන වෙන්නේ ඒ වගේම වෙනසීමක් පැන වෙන්නේ ඊළඟ තිතියක් පැවැත්මේ වෙනස්වීමක් පැන වෙන්නේ කොතනදද කියලා ඇහුවොත් මොකකටද කියලා ඇහුවොත් මෙන්න මේ විදිහට මම උත්තර දෙනවා කියලා බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා ඒවං මෙන්න යංකෝ ආවුසෝ රූපං අතීතං නිරුද්ධං නිපරණතං යම් කිසි රූපයක් ඇද්ද අතීත වූ නිරුද්ධ වූ වෙනස් වෙලා ස්වභාවයට ගියනේ අතීතයේ ගියමක් ඇද්ද තස්ස උපාදෝ පඤ්ඤායිත අන්න එහි ඉපදීමක් පැන වුණා වයෝ පඤ්ඤායිත වෙනසීමක් පැන වුණා තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායිත පැවතුණා කියලා ගත්ත දේහි වෙනස් වීම වැටමත් තිබුණා අතීතයේ යා වේදනා අතීතා නිරුද්ධා ඉපරණතා අතීතේ නිරුද්ධ වෙච්ච වේදනාවේ තස උපාදෝ පඤ්ඤායිත්ත ඉදීමක් පැන වුණා පැනසීමක් පැන වුණා පැවැත්මක් කියලා ගත්ත දේ තුළ වෙනස් වීමක් පැන වුණා ඒ වගේම සංඥා සංකාර විඥාන කියන මේ පහටම අතීතයේ මෙන්න මේ විදිහ තමයි කියලා විස්තර කළ දෙනවා ඊළඟට බුදුරන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා වර්තමානයේ තුල අනාගතයේ තුල කොහොමද යංකෝ ආවසෝ රූපං අජාතං අපාත බුහතං තස්ස උපාදෝ පඤ්ඤායිසති වයෝ පඤ්ඤායිසති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායිසති ස්වාමි මේ යාට මේ කවුරු හරි අහුවොත් යාට උත්තර දෙනවා අනාගතේ පහළ නොගත් යම් රූපයක් ඇද්ද ඒටත් ඉපදීමකුයි පැන වෙන්නේ පැනසීමකුයි පැන වෙන්නේ ඒ වගේම පැවැත්මක් කියලා ගත්තොත් වෙනස් වීමකුයි පැන වෙන්නේ කියලා විස්තර කරනවා ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන පහටම විස්තර කරනවා. ඒ වගේම පැහැදිලි කරනවා වර්තමානයේ ගැන යංකෝ ආවසෝ රූපං ජාතම් පාතු බුහතං තස්ස උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති ඒ තමයි වර්තමානයේ තුල යම්කිසි දෙයක් ගත්තද රූපයක් ඒකේ ඉපදීමක් පැනවෙනවා වෙනසීමක් පැනවෙනවා පවතිනවා කියලා ගත්තෙහි වෙනස් වීමෙන් වෙනස් වීමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ වෙනස් වීම දෙයක් තමයි තියෙන්නේ පවතිනවා කියලා ගත්ත දේ තුළ මෙන්න මේකත් පැනවෙනවා කියලා මේ පංච උපාදානස්කන්ධය ගැනම මේ වර්තමානයේ තුලත් විස්තර කරනවා. එතකොට බුදුරන් වහන්සේ ඒක අනුමෝදන් වෙනවා සාදු සාදු ආනන්ද ආනන්ද හිම තමයි මේ අතීතයේ නිරුද්ධ වෙලාගේ යම් රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් ඇදේ සියල්ලංගෙම ඉපදීමක් පැන වෙනවා පැන වුණා වෙනසීමක් පැන වුණා ඒ පැවැත්මේ වෙනස් වීම පැවැත්මක් තමයි තිබුණේ ඒ වගේම අනාගතයේ පහළවන දේ තුළත් ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ වර්තමානයේ පහළ වෙච්ච දේත් ඒකක්මයි තියෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ ඒක අනුමෝදන් වෙනවා එතකොට මෙතනදී කාරණා ටිකක් අපට තේරුම් ගන්නට වෙනවා මේ කියපු කාරණාවත් එක්ක මේ පංචීපාදානස්කන්ධය තමයි සංකත බව මෙතන පැහැදිලි කරන්න ඉස්මතු කරන්නේ එතකොට මම කලින් දේශනාවලදී පැහැදිලි කරලා තියෙනවා මේ පාටිච්ච සමුප්පාදය ගැන කියනකොටත් පත්‍යෙන් උපන් ධර්මයේ කතා කරනකොට අවිද්‍යාව ඇතිකල්ලි සංඛාර ඇත සංඛාර ඇතිකල්ලි විඥාන ඇත කියන අන්‍යෝන්‍ය පත්‍ය කරගෙන පවතින පටිච්චසමුප්පාදයට අතීතයේ කොටහක් අනාගතයේ කොටහක් වර්තමානයේ කොටහක් ජම්මහම එක ගැලපෙන්නේ නැති බව ත්‍ුතිය ඥානවත් සූත්‍රය ඊළඟ ඥානවත් සූත්‍ර ආදීදී පැහැදිලි කරලා පෙන්නවා වර්තමානයේ තුලත් මේ අංග 12ගේම ප්‍රත්‍ය තියෙනවා අනාගතයේත් එහෙමයි අතීතයේත් එහෙමයි මේ ත්‍රි කාලයේ තුලදීම වෙන්වෙන් වශයෙන් මේ සියල්ලන්ගේම ප්‍රත්‍ය තියෙනවා එතකොට එහෙනම් මේ කිසි දෙයකට අතීතයේ කොටහක් විතරකුත් වර්තමානයේ තනාගතියේ කොටහක් කඩන්න බෑ. ඒ වගේම තමයි දැන් පටිච්ච සමුප්පාදයේ තුල ගොඩනගෙන සියලු දෙයක් සංකත ධර්ම සංකත ධර්ම තමයි පංචීපාදස්කන්ධය කියලා කියන්නේ. එතකොට මේ සංකත ධර්ම තුලත් මෙන්න මේ න්‍යායම තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම සංකතයක් හැටියට අපි මූලිකව නිර්වචනය කරගන්න දේ තුලදී අපට තියෙන්නේ මට ලැබිච්ච දේ ඉතින් ඒ නිසා මට ලැබිච්ච දේ හටගත්තා පැවතුණ නැති වුණා කියන න්‍යායට අපි එනකොට අතීත අනාගත වර්තමාන කියලා කාලාත්‍රයක් සියුම්ව බෙදෙනවා මොකද දැන් මේ වර්තමානය ගැන කතා කරන අතීතයේ තමයි හටගත්තේ දැන් පවතිනවා අනාගතේ නැති වෙනවා කියන මොහොත පුංචි කාලයකට බෙදුවත් එතන ත්‍රි කාලයක් බෙදෙන්නට සිදු වෙනවා. නමුත් මෙතන මේ මේ මේ දේශනාවේදී පැහැදිලි කරන දේ තමයි අතීතයටත් මේ තුනම පැන වෙනවා අනාගතයටත් තුනම පැන වෙනවා වර්තමානටත් තුනම පැන වෙනවා. එහෙමනම් මේ කියන කාරණාවත් ඒ විදිහට මේ මොහොතකට බෙදන්න පුළුවන් එකක් නන් නෙවෙයි. මොහොතකට බෙදන්න පුළුවන් එකක් නම් අපට නම් අතීතයට දාගන්නට වෙනවා සමුදේ අනාගතයට දාගන්නට වෙනවා වය වර්තමානයට දාගන්නට වෙනවා පැවැත්ම කියන කාරණාව. නමුත් එහෙම එකක් නෙමෙයි මෙතන ඉස්මතු කරන්නේ උපාද කියන තැනදිත් වය කියන තැනදිත් තිතස්ස අඤ්ඤතත්තං කියන තැනදිත් මේ තුන ගෝචර වන්නේ අසේක ඒ කියන්නේ රහත් නොවෙන්න රහත් වෙන්න කලින් රහතන් වහන්සේට මේක අසංකතයක් ඒ නිසා සංකතයේ ඉක්මවුවට කියනවා මේ එකක්වත් පැනවෙන්නේ නැති බව. එහෙනම් මේ සංකතයේ සංකතයක් බව වටහා ගන්න තැනදී එතනදී සැබෑවට මේ සංකතයේ ලක්ෂණ තුන බුදුරණහසික දේශනා කීපයක මේක පැහැදිලි කරනවා. සංකතයේ ලක්ෂණ තුන නිවැරදිව දැකීම තමයි ඇත්තටම සම්මාදිට්ඨිය කියන්නේ. මොකද මේක තමයි පංචපාස්කන්ධය දැකීම, පටිච්චසමුප්පාදය දැකීම සියල්ලක්ම විස්තර කරන්නේ. එතකොට මේ උපාදෝ පඤ්ඤායති කියන කාරණාවත් කොහොමද ඔහු තේරුම් ගන්න ඉපදීමක් පැනවෙනවා කියලා කියනකොට දුක කියන කාරණාව අපි මුලින්ම දුක්ඛ දුකත් ප්‍රණාම දුකත් එක්ක මේක ඉවසනකොට ඇතිවෙච්ච ප්‍රඥාව තුළදී දකින්නේ කොහොමද මේ සංස්කාරය කියන කාරණාව සකස් වීම එතකොට සකස් වෙච්ච දෙයට තමයි මේ සංකතයන් කියලා කියන්නේ. කජ්ජනේ සූත්‍රයෙන් පැහැදිලි කරන සංකතං අபிසංකරොන්ති इति භික්ඛවේ තස්මා සංඛාරති උච්චති කියලා. සංකතය නැවත නැවත සකස් කරන නිසා කියනවා සංඛාර කියන්නේ කියලා. එතකොට සංකත කියලා එතන විස්තර කරනවා පංචීපාදානස්කන්ධය. මේ පංචීපාස්කන්ධය නැවත නැවත සකස් වෙන එක. එහෙනම් මේ පංචීපාදානස්කන්ධය කියන කාරණාවෙහි ඒ කියන්නේ සකස් වෙච්ච දේ ලැබිච්ච දේ තුල ලක්ෂණ තුන කතා කරනකොට මේ හැට ගැනීම පැනවෙනවා කියන තැනදී හට ගන්න ආකාරය අපට දකින්නට ඕනේ. හට ගන්න ආකාරය දකිනකොට අපි හට ගන්න ආකාරය ඉවසන්නට වෙනවා. ඉවසනකොට අහුවෙන දේ තමයි දුක්ඛ දුක කියන කාරණාවෙන් පටන් ගත්තාම සංඛාර දුක්ඛය අහුවෙනවා. ඒ තමයි සංස්කරණයත් එක්ක අන්න සංකතේ පළවෙනි ලක්ෂණය තුලදී සමුදේ දකින්නවා එතන උපාදේ පැනවෙනකොට පටිච්චසමුප්පාද න්‍යාය ඔබට අහු වෙනවා එතකොට මේ උපාදේ පැනවෙන ඒකත් එක්ක මේකේ තනි ලක්ෂණිය ඔබට ප්‍රකට වෙනවායි තමයි වයෝපඤ්ඤායති කියන කාරණාවත්. අවිද්‍යාව මූලික කරගෙන අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සත්‍ය අනාබෝධ වීම ප්‍රත්‍ය කරගෙන මේ සකස් වෙන වැඩපිළිවෙල සත්‍ය දකිනකොට මේක නිරුද්ධ වන ආකාරය ඔබට නොවන තුලින් වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. එතකොට මේ ලෝකයේ තියෙන සියලු දේවල් සංකත ධර්ම ආරෂ්ඨාංග මාර්ගයේ පවා සියල්ලක්ම සංකත ධර්ම අදාළ හේතු ප්‍රත්‍ය කරගෙන පවතින දේවල්. එතකොට හේතු ප්‍රත්‍ය දුර මේ සංකත ධර්මය සකස් මේ සංකතය නැතිවීම. ඒතර සංකතය නැතිවීම කියනකොට අපි සංකතයේ හට ගැනීමට සංකතයේ ස්වභාවය දැක්කේ නැතිනම් අපට අහුවෙන්නේ තියෙන දෙයක් විතරයි. මට ගෝචර වෙච්ච දෙයක් අපි ඒකට නමක් දැම්මට මේක සංකතයක් කියලා අපි මෙන්නවීමක් කරාට ඒක මම දාගන්න පැනවීමක් අපට හරියටම මේ සංකතය කියන ස්වභාවය දැක්කනම් ඒ දැක්කපු තැනදී මේ සංකතයේ ලක්ෂණ දකිනවා. ඒ වගේම තුන්වෙනි ලක්ෂණයේ හැටියට පැවැත්මක් ප්‍රකට වීම. දැන් ඇත්තටම ශේක කෙනාට මේ ලක්ෂණ සියල්ලක්ම ප්‍රකට වෙන්නට ඕනේ. පැවැත්මක් ප්‍රකට වීම පැවැත්ම ප්‍රකට වෙනවා කියලා කියන්නේ පැවැත්ම අහු වෙන්නේ අල්ල ගැනීමත් එක්ක ඒකට ඊටස්සංජ සත්තම් පඤ්ඤායිති කියන්නේ. ඒ කියන්නේ අල්ලගත්ත කෙනාගේ කියන්නේ එතන කර්තෘත්වය තියෙනවා. ඒ කියන්නේ අයිතියක් තියෙනවා. ඒ කියන්නේ අයිතිය තියෙනවා කියලා ගත්ත තැනදී වෙනස් වීමක් තියෙන්නේ. ඔහුට දකින්නට හැකියාව මේ අවස්ථාවේදී මේ අල්ල ගැනීමත් එක්ක පැවැත්මක් ඇති බව මම ඒකට පුංචි උදාහරණයක් පැහැදිලි කරන්න මම ওই කලනොත් ඔක ටිකක් පැහැදිලි කරලා තියෙනවා අපි හිතමු දෙන්නෙක් දෙපැත්තකට වෙලා ලණුවක් අල්ලගෙන නූල් ටිකක් අල්ලගෙන එකම පැත්තට ලණුවක් අඹරනවා එකම පැත්තට ලණුවක් අඹරනකොට ලණුවක් හැඹරෙන්නේ නැහැ නමුත් මැදින් අල්ලගත්ත තැනදී ලණුවක් හැඹරෙනවා මේ ක්‍රියාවල නොදකපු කෙනාට පේන්නේ ලණුවක් අල්ලගෙන ඉන්න බව ලණුවක් අල්ලගෙන ඉන්න බව එයා කොච්චර හිතුවත් එයාට අල්ල ගැනීමෙන් හටගත් බව ප්‍රකට වෙන්නේ නැහැ. අල්ල ලණුවක් ඇති බව අරගෙන ඇති ලණුව අල්ලගෙන ඇති බවයි ඔහුට අහුවෙන්නේ. ඒකට හේතුව ඔහු ඒක හටගන්නාකාරය දැක්කේ නැහැ. නමුත් හටගන්නාකාරය දැකපු කෙනාටත් වෙනවා ලණුවක් අල්ලගෙන ඉන්න බව. හැබැයි ඔහු ලණුවක් අල්ලගෙන කියලා හිතන්නේ නැහැ. ඔහුට තියෙනවා නුවණක් අල්ල ගැනීමෙන් පැවැත්මක් ඇති බව. අල්ල ගැනීමෙන් තියෙන පැවැත්මක්. අල්ල ගැනීමෙන් හටගත්ත දෙයක් මිසක් ලණුවක් අල්ලගත්ත බව ඔහු හිතන්නේ නැහැ. නමුත් ඔහුට ප්‍රකටව පේන ලණුවක් ඇති බව. ඇති වුණ ලණුව කොහොමද? අල්ලගත්ත නිසා පැවැත්මක් තියෙන්නේ. එහෙම ඇති වුණ හුවර සමුදය හටගන්න ආකාරය දැක්කපු නිසා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ තුලදී මේ සත්‍ය දැකපු තැනදී තමයි ඔහුට අහුවෙන්නේ මේ පැවැත්ම ප්‍රකට වෙන්නේ අල්ල ගැනීමත් එක්ක කියන එක. එතකොට ලනුව අතහැරියාම අර හැදිච්ච ලනුව ගැන විවහාරයක් කරන්න බැරි වෙනවා. ලනුවක් ප්‍රකට වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පැවැත්ම කියන කාරණා සිදුවෙන එක අතහැරපු තැනදී ආය හට ගැනීමක් කියන එකක් පනවන්නත් හටගන්නේ නැහැ. හට ගැනීමක් පැනවෙන්නේ නැහැ. ඒ වගේම වෙනසීමක් වයක් පැනවෙන්නේ නැහැ. පැවැත්මක් පැනවෙන්නේ නැහැ. ඒ සියල්ලක්ම ඉක්ම වෙනවා රහත්යේදී. ඉතින් මෙන්න මේ කාරණාව නියමාකාරයෙන් මේ සංකතයේ ලක්කන යම් කිසි කෙනෙකුට දකින්න පුළුවන්කම ලැබුණා නම් ඔබ ඇත්තටම දුක්ඛ සත්‍ය බවත්, නිරෝධී මග්ග සත්‍ය බවත්, සමුදය සත්‍ය බවත් කියන මේ ආර්ය සත්‍ය හතරම සත්‍ය බව හොට අහු වෙනවා. ඒ සත්‍ය බවත් එක්ක තමයි මේ ලක්ෂණ තුනම හොට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැතිව අපි හිතන කාරණාව තුළදී අපට අහු වෙන්නේ අර බෙදාගත්ත දේ අතරම අතීතයේ අපට ඇති වුණා පැවතුණා නැති වුණා කියනකොට කාලාත්‍යයක් එකයි අපට පැනවෙන්නේ. නමුත් මෙතන කාලාත්‍යයක් කතා කරන්නේ මෙතන අතීතයේ මේ කරුණ තුනම තිබුණා. අනාගතෙත් තියෙනවා දැනුත් දැනුත් ඒ කරුණමයි. එතකොට එහෙනම් මේ කරුණ තුන කාල තුනදිම හුවත් ඉදින්නට ඕනේ. ඒතර අතීතය කියලා කියන්නේ අපි මේ බොහෝ කාලයක් කියන එක නෙමෙයි අපි මේ දැන් ගත්ත තැන අනාගතය අතීතය. එතකොට ඒ සියලු දේකම මේ පැනවීමක් තමයි තිබුණේ. අනාගතය කියන්නේ මේ ඉදිරි මොහොත. ඒ හැම එකම තියෙන ওই පැනවීම. එතකොට මේ ත්‍රි කාලය තුළ මේ සංකතී ලක්ෂණේ තියෙනවා. ඉතින් ඒක නිසා මේ සංකතී ලක්ෂණේ අපට හරියට වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ පටිච්චසමුප්පාදණියාය වටහා ගැනීමත් එක්ක. ඉතින් ඒක නිසා අපි හොඳට කල්පනා කරලා බලන්නට වෙනවා බුදුරන් වහන්සේ පෙන්වපු මේ ධහම තුළ නිවන් මඟ ඉවර වෙන ආකාරයට මේ තුලින් මාර්ගය උපද්දවා ගන්නට. එහෙම නොවුනොත් එහෙම අපි කල්පනා කරන හැම දෙයක් තුලදීම තියෙන්නේ මම යමක් උපදවා ගන්න උත්සාහ කරන එක. මූලිකව ලෞකික දිට්ඨියත් එක්ක අපි කරන දේ තමයි අපට තියෙන දේ අයින් කරන්නත් ඒ වගේම අපි කැමති දේ තියාගන්න අකමැති දේ අයින් කරන්නත් කියන දේ තියෙන්නේ. ඒකත් එක්ක තමයි කුසල ලකුසල් එක්ක මේ පින්පව කරමින් හසර ගමනේදී අපට සැප දුක ලබන්නට ඒ දේ ප්‍රත්‍ය වෙන්නේ. නමුත් මේ හේතුඵල න්‍යාය දකිනකොට ඒ හේතුඵල න්‍යායත් එක්ක ඇතිවෙච්ච නුවණදී ඔහුට වටහා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ තියෙන දෙයක පැවැත්මක් බව නොවේ. අනවබෝධයේ මත පවතින දෙයක් බව. එතකොට අවබෝධයෙන් මේක පවතින නැති බවයි අහුවෙන්නේ. ඉතින් ඒ නිසා මේකට අපිට ගොඩක් නුවණ වටහා නුවණින් වටහා ගන්නට ඕනේ නුවණින් තේරුම් ගන්නට ඕනේ එතකොට තමයි අපිට මේ මාර්ගය ඉවර වෙන්නේ. ඉතින් ඒ නිසා මම අද මේ පුංචි සූත්‍රයක් තමයි මේ පින්වතුන්ට මේ දේශනා කරලා දෙන්න බලාපොරොත්තු වුණේ. ඉතින් මේ සම්බන්ධයෙන් යම් කිසි කාරණා කාරණා ටිකක් වටහා ගන්නට ඕන නම් අපි ඒකට අවස්ථාවක් යොමු කරලා දෙනවා සීල් දනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සයිමන්ස හොඳයි කල්යාණ මිතු මිත්‍රෙනි ගෞරවණීය ආරාධනා කරන හැම දිනටම සාකච්ඡාවට එකතු වෙන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගේ දේශනාවේදී යම් කිසි දෙයක් පැහැදිලි කරගන්න ඕන කියලා හිතුණා. ඔබ වහන්සේට කරදරයක් වෙනවද කියලාත් හිතුණා. ඉතා කෙටියෙන් පැහැදිලි කරලා දුන්නොත් ඇති ස්වාමීන් වහන්සේ දැන් අපි සංස්කාර කියලා ගත්තාම කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර වශයෙන් ගන්නකොට ඒ අවස්ථා තුනේදීම වෙන්වෙන් වශයෙන් ඒ සංකත ස්වභාවය අවබෝධ කරන්න ඕනේ නේද කියන අදහසක් ආව ස්වාමීන් වහන්සේ ඒක ගැන කොහොමද හිතන්න ඕනේ තිරුවන් සරණයි තිරුවන් සරණයි කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියනකොට අපට ගෝචර වෙන දේ, කියන්නේ අපට මූලිකව අපේ ලෝකෙට ගෝචර වෙන කාරණාව අපි අල්ල ගන්නට ඕනේ. කියන්නේ ඒක වටහා ගන්නට අපි එක එකින් එක තේරුම් ගන්නට ඕනේ. මොකද එකක්නේ අපට ගෝචර වෙන්නේ. එතකොට මේ ගෝචර වෙන කාරණාව හේතුඵල වශයෙන් හොයන්නට වෙනවා ඒකේ සංකත ස්වභාවයට සංකරණ සංස්කරණය වීම දැක ගන්නට එක් වෙන්නින් වශයෙන් හොයන්නට වෙනවා දැන් කයක් ඇතයි කියලා ගත්කල්ලි තමයි කාය සංකේතනා හේතුයෙන් ආධ්‍යාත්මික සැප දුක් හටගන්නේ. එතකොට මේ කාරණාවට ඒ විදිහට ඒකේ හේතුඵල හොයන්නට වෙනවා. එතකොට වචී එකටත් මනෝ එකටත් වෙන්ගෙන් වශයෙන් මේ කාරණාව බලන්නට වෙනවා. හිම් බැලුවට පස්සේ තමයි ඒ කාරණා වෙන වෙනම වටහා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඒ කාරණා අපට ප්‍රායෝගික ගෝචර වෙන අවස්ථාවදී තමයි මේ කල්පනා කරන්නට ඕන නැත්තේ. එතකොට තමයි මේක මේක අපට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට දැන් අපට ඕන සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ ওই කාරණා තුනත් එක්ක තමයි පැවැත්ම තියෙන්නේ. එතකොට මේ පැවැත්මත් එක්ක අපට ඒක එහි සංකත ස්වභාවය නැත්නම් සංස්කරණ ස්වභාවය වටහා ගන්නට විමසන්නට ඕනේ. එහෙම විමසනකොට අපට ඒ කාරණා තුළ වෙන්වෙන් වශයෙන් ඒක වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා. තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අර අර පොඩි පැහැදිලි කිරීමක් අර ඔබ වහන්සේගේ අර උදාහරණේ ඒ කියන්නේ අර දෙන්නෙක් එක පැත්තට ලණුව අඹරනවා ඒ කියන්නේ එක පැත්තටම ලණුව කරකවනකොට ඒ ඒ කරකවීම ධර්මය අනුව අපි යමක් සම්බන්ධ කරගන්න ඕනද දැන් අපිට පැහැදිලි ඒක මැද්දෙන් කවුරු අල්ලගත්තාම එතන ලණුව කැමරන බව නමුත් අර දෙන්නෙක් එක පැත්තකට ලණුව අමරනවා කියන එක ඒක ඒක යම් කිසි දෙකට අපි අදාළ කරගන්න ඕනද එහෙම නැත්නම් මොකක්ද එකෙන් දැන් ඒ උදාහරණ අනුව ඒ එක පැත්තට නඹරනවා කියන එක මොකක්ද කොහොමද තේරුම? මගේ ප්‍රශ්නේ පැහැදිලිද දන්නේ. ඔව් මට ප්‍රාසිරවංශන ප්‍රශ්නේ පැහැදිලි. නෑ ඒක ඒක තේරුම් ගන්න උදාහරණයක් හැටියට ඒ කාරණා විශ්මතු වෙන තමයි ඒක පැහැදිලි කරේ. අර කාරණා දෙක ගැන හිතන්න අවශ්‍යතාවයක් නෑ. අර අතන ඒ කරුණ ඉස්මතු වීමටයි ඒ උදාහරණේ පැහැදිලි කරේ. මේ දැන් හැම එකම උදාහරණයක් කියනකොට අර ඒකට අදාළ කාරණාවක් පැහැදිලි කරනවානේ. එතකොට ඒ කාරණාව විතරයි ඒ කාරණාවෙන් ගන්න ඕන මේක උදාහරණයක් නිසා. තම පුංචි දෙයක් තව කියන්නම්කෝ දැන් ඔය පහනක ආලෝකයේ කියන කාරණාවේ තෙලුත් වැටිය සිලුවත් ඇති කල්ලි ආලෝකය කියනකොට ආලෝකයට නම් ප්‍රත්‍ය තෙල් වැටියේ සිලු බවක් වෙනවා. එතකොට එහෙනම් ආලෝකයට නම් බහුවේ පදනමක් නැති බව හේතු නිසා පවතින බවම අහු වෙනවා. එතකොට දැන් අපි හේතු හොයන්න ගියොත් එහෙම සෙලුත්තටිය කිලුවක් කියන කාරණාව නිකන් පවතින බව අහු වෙනවා. ඉතින් ඒ නිසා ඒක එතනින් එහා හිතන්න යන්න හොඳ නෑ. එතන ඒ කාරණාවට පමණක් විතරයි ඒක අදාළ. ඒක තේරුම් ගන්නට කියන කාරණාවක්. ඉතින් ඒක නිසා මේ එතනදී අර පැවැත්ම සිදුවෙන ආකාරයේ ඉස්මතු කරන්නටයි ඒ කරුණේ විදිහට පැහැදිලි කරේ. ත්‍රිවංශනයි. පැහැදිලි ස්ථාන ත්‍රිවංශනයි. කල්යාණ මිතු පුත්‍රයනි ස්වාමීන් වහන්සේ ඒකේ කාලය ගැන කල්පනා කළා මේ අද දවසේදී තව ප්‍රශ්න අහන්න වෙලා තියෙනවා විනාඩි 15ක් 20ක් වෙනද මේ සාකච්ඡාවේදී බොහොම කල්යාණ මිතු පුත්‍රයන් උනන්දුවෙන් ප්‍රශ්න අහනවා ඉතින් අද කවුරුන් ස්වාමීන් වහන්සේ අසනීප බව කිපින්ද වෙන්න ඕනේ නේද නමුත් ස්වාමීන් වහන්සේ අපිට අවසර දුන්නා පැයකට කාලයකින් වැඩම කරන්න පුළුවන් කියලා නිසා ප්‍රශ්න අහන්න තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇත්තටම සම්මානසේ මෙච්චර කරදරයක් මැද්දේ අපිට මේ කරන උදව් ගැන අනේක වාරයක් පින් ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් කරේද මට අහන්න තියෙන ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ උදේවැය බැලීම ගැන මෙතනදී අපිට සාකච්ඡා වෙන්න හේතු වුණා. එතන නිකන් ප්‍රායෝගිකව මේක බලන ක්‍රමයක් ගැන නිකන් ක්‍රමවේදයක් වගේ ස්වාමීන් වහන්සේ විස්තර කරලා දෙන්න පුළුවන්ද නම් ගක් යහවතක් වෙයි කියලා හිතන ස්වාමීන් වහන්සේ යමක් දෙයක් බලපුවාම දැන් තියෙන යමක අපි පංච උපාදානස්කන්ධයක් හැටියට ඒ කියන්නේ උපාදානය කියලා ගැනීම බලලා ඊට පස්සේ ඒක දිගටම පවතිනා වගේ පිළීමක් සමහරලාට තියෙන දේ නැති කරගන්නේ කොහොමද කියලා වගේ නිකන් යමක් බලන් හිටියම ඒක ඇති වී නැති වෙනවා කියන එක එකවර දකින්න එකද එහෙම නැත්නම් වෙන මොකී ක්‍රමවේදයක් තියෙනවා නම් වගේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ අපිට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා සමහරවිට. තෙරුවන් සරණයි. පංචීපාදනස්කන්ධය තේරුම් ගන්නකොට අපට මූලිකවම අපට ප්‍රකට වෙන ආකාරයකට පංචීපාදනස්කන්ධයක් බව අපි තේරුම් ගන්නට ඕනේ. එහෙම තේරුම් අරගෙන මේ පංචීපාදනස්කන්ධය හැම හේයකටම හේතුප්‍රත්‍ය තියෙනවනේ. එතකොට මේ හේතුප්‍රත්‍ය හොයන්නට ඕනේ. මේ හේතුපත්‍ය අපි හරියට හෙව්වොත් පටිච්චසමුපාදයේ සම්පූර්ණ දෙයක් දීම අපට හොයාගන්න ඕන වෙනවා. මොකද මේකට ඇත්තටම කජ්ජනී සූත්‍රයේම උදාහරණයක් අරන් ටිකක් තේරුම් ගන්න පුළුවන්. කජ්ජනී සූත්‍රය තුළදී අපට ඉස්මතු වෙන කාරණාවේදී මුලින්ම ප්‍රකටව ඉස්මතු වෙන දේ තමයි පුජ්‍යලයකට මූලිකව තේරුම් ගන්න ඒ ස්වභාවය. එතකොට ඒ ස්වභාවය අනුව මේක හේතුඵලය හරියට හොයාගෙන යන තැනදී පටිසමුපාද සියල්ලක්ම අහුණාට පස්සේ මේ පංච උපාදානස්කන්ධයේ මේ සකස් වෙන දෙයක් නැත්නම් එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය තියෙන දෙයක අනිත්‍ය දුක්ඛ ස්වභාවය නොවේ මේ සකස් වීම ස්වභාවය දැකීමත් එක්ක දකින නුමනක් බව අල්ල ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. එතකොට මේකෙදි මේ හට ගැනීමකොත් නැතිවීමකුත් කියන කාරණාව මේ හේතුව හොයපු තැනදී අල්ල ගන්නවා වගේම හේතුව නිරුද්ධ නැති නිසා අපට කවදාවත් සේක බවට පත් තුන පත් තුනක් යම් කිසි කෙනෙක් අර ඵලය නිරුද්ධ වෙලා යන්නේ නැහැ. ඒකයි සංකතයේ ලක්ෂණ තුනක් හැටියට මේ තුනම අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ මේ හේක කෙනාට. ඒකට හේතුව යාට අත්දකින්නට පුළුවන් පැවැත්මක් ඇති බව, පැවැත්ම තියෙන්නේ වෙනස් වෙවි බව. අර මම අර ලණුවේ උදාහරණයෙන් පෙන්වුවා වගේ මේ පැවැත්ම වෙනස් වෙවි තියෙන්නේ. එතකොට වෙනස් වෙවි තියෙන්නේ ඔහුගේ නුවණ තියෙනවා මේ අදාළ හේතු නිසා තියෙන්නේ. නමුත් ඔහු සම්පූර්ණයෙන් අදාළ හේතු නිරුද්ධ කරලා නැහැ. ඒ නිසා අසංකත නැත්නම් සංකතේ ඉක්මවලනේ සංකතේ ලක්ෂණ තුනම ඔහුට ඒ නිසා ප්‍රකට වෙනවා. අර පැවැත්මක් ප්‍රකට වෙන තැනදී. ඒක තමයි පැවැත්ම ප්‍රකට වීම. එතකොට ඔහුගේ නුවණින් දකිනවා මේ පැවැත්ම තිබෙන්නේ වෙනස් වෙවි. මේ පැවැත්ම තිබෙන්නේ අල්ල ගැනීම නිසා. අල්ල ගැනීම නිසායි පවතින. නමුත් හේතු ටික නුවණින් අත්දකින නිසායි ඔහුට මේකේ වෙනස් වීමක් බව වෙනස් වෙමින් පැවැත්මක් බව අහු වෙන්නේ. ඒකට වෙනස් වෙමින් පැවැත්ම කියන කාරණාවෙදී මේ තියෙන දේ කැඩලා බිඳලා යනවා කියන කාරණාව නෙවෙයි අර හේතු හේතු නිසානේ තියෙන්නේ. ඒකට එහෙනම් හේතු නැති වෙච්ච තැනදී මේක නැති වෙනවා. එතකොට මේ පැවැත්ම ප්‍රකට වෙන්නේ එහෙනම් මේ හේතු තියෙන එක හේතු නිසා ඇතිවෙච්ච බව සම්පූර්ණයෙන් නොදකපු නිසා කියන්නේ කුත්ත වශයෙන්ම කරලා දුක පිළිචින දැකලා සමුදය ප්‍රහාණය කළා නිරෝධය සාක්ෂාත් කළා මග්ග වඩලා ඉවර නැති නිසා ඔහුට පැවැත්මක් පේනවා. අන්නේ පැවැත්ම පෙනෙන තැනදී තමයි මේ වෙනස් වී පැවැත්මක් බව නුවණ තුලින් අත්දකින්නේ. ඒක නිසා තමයි ඔය මාර්ගඵල කියන්නේ සෝතාපන්න සකදාගාමී අනාගාමී ආදී මාර්ගයටපත් වෙච්ච Nirodhe සාක්ෂාත් නොකරපු අයට සිහිය එළඹෙනකොට ඒක හා එකතු නොවි නැත්නම් ඒක හා දැඩිව එකතු නොවි කියන්නේ මේ සම්පූර්ණ හේතු දුරු කරනවා නෙමෙයි නමුත් දැඩිව හා එකතු නොවි ඉන්න පුළුවන්කම ලැබෙන්නේ මේ සංකතයේ මේ ලක්ෂණ වටහෙන නිසා. මේ සංකතය තුළ මේ වෙනස් වී පැවැත්මක් තිබෙන බව අහුවෙන නිසා තමයි එකතු නොවී ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් අර සිහිය තුළින් නිරෝධයක් සම්පූර්ණයෙන් අත්දිනවා නෙමෙයි. නිරෝධයේ සාක්ෂාත් වීම සිදුවන්නේ අරහත්ත්වයට එක්ක. නිරෝධයේ සාක්ෂාත් වෙනකන්ම සමුදය එක්ක මුලින් ඉඳලා හොඳට වැඩිමත් එක්ක පුරුදු වෙලා සමුදය නිරෝධයයි කියන ප්‍රඥාවෙන් දකිනවා. එහෙම නැතිනම් මේ පැවැත්ම අහු වෙන තැනදී මේ පැවැත්ම සිදුවන්නේ කොහොමද කියන කාරණාව උට අහු වෙනවා. එතකොට අපි යම් කිසි භාවනාවක් ඇටියට මේ හේතුඵල න්‍යාය ඔස්සේ සකස් වෙන ස්වභාවය ඉමසන් යනකොට අපට මේ හරියට සමුදිය වුණා නම් මේ ලක්ෂණ තුනම ඔහුට ප්‍රකට වෙනවා. මොකද හැම මොහොතකම එයාට මේ පවතිනවා කියන දේ නිස්සබහ වෙලා නැහැ. ඊළඟට අපි හිතමු යම් කිසි කෙනෙකුට මේ ලෝකයේ තුල සකස් වෙන ස්වභාවයේ හරියට අත්විඳිනකොට බොජ්ජංග ධර්මාදී ಗುಣධර්ම නැත්නම් මාර්ගයට හිත හිත ධර්ම ටික වැඩෙන තැනදී ඒවෙනි ධර්මත් පැවැත්මක් තමයි අහුවෙන්නේ. ඒකයි අර ඒ තුලත් මේ සත්‍ය ස්වභාවයේ දකින්න ඕනේ. එහිත් මේ සංකත බව. එහිත් සංකත බව දකිනකොට ප්‍රඥාවෙන් අන්න සක්කාය දිට්ඨිය කැඩෙනවා. එහිත් සංකත ස්වභාවය ඉක්මවෙච්ච තැනදී තමයි නිවීම සාක්ෂාත් වෙන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි දෙයක අනිවාර්යෙන් පැවැත්මක් ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙන පැවැත්ම තියෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා නුවණ තුලින් අත්විඳිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සමිනාන්ත පැහැදිලි. ශානස තෙරුවන් සරණයි මේ හරි ඒ මහත්යාව ප්‍රශ්නෙටම පොඩ්ඩක් තව පැහැදිලි කරගන්නවා නම් ස්වර්ණා දැන් මම හිතන්නේ අපට ඒ ඒ මේ සංකතය ඇතිවීම නිසා දුකක් ඇති වෙන බව එහෙම නැත්නම් මේ පැවැත්මක් තියෙන බව අපිද මම හිතන්නේ හුඟක් කට්ටිය දන්නවා පැහැදිලි. නමුත් අපට ප්‍රශ්න තියෙන්නේ මම හිතන්නේ ඒ ඒ මොහොතේදී ඒක ඉස්මතු නොවීම නේද සන්නස. දැන් ඒකට අපිට කරගන්න තියෙන විපස්සනා භාවනාවක් කරා නේද සන්නස. අපි ඒක එහෙම ඒක නේද අපේ මාර්ගය කියලා අපිට පැහැදිලි කරන්න කැමතියි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඔව් ඒක ඇත්ත. ඒක ඇත්තරම ඒ විපස්සනාවක් එක්ක නැත්නම් අපි මේක නිවැරදිව ඒකේ සත්‍ය හොයන තැනදී තමයි අපිට මේක නිවැරදිව නිරවුල්ව පැහැදිලි කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ පැහැදිලි වීම දැන් සංකතයේ මේ ලක්ෂණ තුන නිවැරදිව පැහැදෙන වුණා නම් යම් කිසි කෙනෙකුට ඔහුට අනිවාර්යෙන්ම මේ නිවැරදිව මඟ උපදිනවා. මොකද නැත්තම් අපිට තියෙන්නේ සංකතය කියලා අපි හිතාගත්ත සංකල්පයක් විතරයි. ඉතින් ඒ නිසා මේකට අපි මේ කරන පුරුදු කිරීම කරගෙන යන තැනදී ඔයදී අත් වෙනවා. බුදුරණවහන්සේගේ දහම හැම එකක්ම තියෙන එකම තැනකට යමු වෙලා කොයි මොන එක එක විදිහට විස්තර කරලා තිබුණට ඒ විස්තර කරන හැම දෙයකින්ම විමුක්තියට නැත්නම් මේ මුලින්ම දහම් ඇස ඇති වෙන්නට මාර්ගයේ උපදින්නට ළඟට විමුක්තිය පිණිස තමයි යමු වෙලා තියෙන්නේ. බොහෝ දේවල් කියන් බොහෝ දේවල් දේශනා තුල තියෙන එක එක අයගේ නුවණට ගෝචර කරගන්න ඕන විදිහේ කාරණා. ඉතින් ඒක නිසා මේ අපි හැම පරයයක් ඔස්සේම අපි යොමු වෙන්නට ඕනේ මේ දර්ශනීයට අදාළ කාරණාවට කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මග්ග සත්‍ය කියන කාරණාව දැක්මට යොමු වෙන්නට ඕනේ. එහෙම යමුනා නම් ඔය කියන හැම පරයය තුලදිම ඒ යොමු වෙන ස්වභාවය මේ කියන්නේ විමුක්තිය පිණිස දර්ශනය පිණිස යොමු වෙන ස්වභාවය වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ත්වන් සරණ. ත්වන් සරණ සමහරවිට පැහැදිලි. එහෙමනම් අපි අද දවසේදී සාකච්ඡාව නිමා කරමු කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ. මම හිතනවා මම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මිය යොමු වෙනවා. ඒත් මේට පුළුවන් අපි වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පින්දීම් කටයුතු කරන්න. ඉන් අනතුරු අපි ස්වාමීන් වහන්සේට යොමු වෙලා අද සාකච්ඡා නිමා කරමු. ත්‍රිවංශ සරණයි ශ්‍රීමති මහත්මිය යොමු වෙනවා. ත්‍රිවංශ සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. අද දිනේ ඊටම අපහසු සෞඛ්‍ය තත්ත්වයක් යටතේ ඔබ වහන්සේ අප ගැන අනුකම්පාවෙන් මේ ලෙස ධම්සභා මණ්ඩපයට වැඩම කළා අපිට ධර්ම දේශනාවක් පැවැත්වීම ගැන අනේක වාරයක් කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා සියලුම සවන්ට සිලස කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කර ධර්ම දේශනාවේ ආනිසංස බලෙනුත් අපරස් කරගත් සියලු පින් බලෙනුත් ඔබ වහන්සේට ඉතා ඉක්මන් සුවය ලැබිලා ඉතා සුව පහසුවෙන් නිදුක් නිරෝගී සුවපත් වෙන්න හේතු වේවා වාසනාව වේවා ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධයටපත් වෙන්න මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබ වහන්සේගේ දෙමව්පිය නේද හිත මිතුරන් සෑම සියලු දෙනාටත් ඔබ වහන්සේට සිව්පසෙන් උපස්ථාන කරන දායක දායිකා සියලුම පින්නතුන්ටත් ඔබ වහන්සේගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ සෑම සියලුම දෙනා ඉතා සුව පහසෙන් මඟඵල නිවන් අවබෝධය දක්වා යාගන්න හේතු වේවා වාසනාව වේවා. ඒ සෑම සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබේවා. නැවත වරක් ස්වාමීන් වහන්සේ වහන්සේට සුවපත් වෙන්න මේ ධර්මයේම ධර්ම ඖෂධයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. අද දවසේ මේ සවන් සිසිලස සජීවී සාකච්ඡාවට සම්බන්ධ වුණ දලුවත් මහත්මයා ඇතුළු ඔබ සියලු දෙනාටත් ඒ වගේම මහාචාර්ය රවින්ද්‍ර කොග්ගලගේ මැතිතුමාටත් නිහාල් රූපසිංහ මහත්මයා ඇතුළු ඔබ සියලු දෙනාටම මේ උතුම් දහම තමන්ගේ ජීවිතය තුළ අත්දැකීමි නිවි සැනසෙන මඟ කරා මේ සියල්ලක්ම උපකාරයක් වේවා කියලා ඒක සිතින් අපි ආශිර්වාද කරනවා අපි සියලු දෙනාටම මේ විමුක්ති මඟක් වෙන්නට උපකාරයක්ම වේවා තෙරුවන් සරණයි සත් සත් සත් සත් සාදු